ඉතින් ඒ අනුව අපි මේ ධර්ම දේශනාවල් වලින් සූදානම් වෙන්නේ අන්නේ විදිහට අපේ ජීවිතය නිවැරදි ඉලක්කයක් කරා අරගෙන යෑමට කළ යුතු දේ කුමක්ද කියලා සාකච්ඡා කරගන්නයි. අපි තෝරා ගන්න සූත්‍ර ධර්මත් නිවන් මාර්ග දේශනා මාලාවේදී ප්‍රායෝගිකව අපිට යමක් කරන්න යමක් හෙලිපෙහෙලි කරගත හැකිව තියෙන පහසු සූත්‍ර ධර්ම තෝරගන්නේ හැම සූත්‍ර ධර්මයකින්ම ඊටාම විශාල යහපතක් සිද්ධ වෙන අතරවාරයේදී සමහර ඒවා අපිට භාවිතයට ගන්න පහසුවක් තියෙනවා. ඉතින් සල්ලේක සූත්‍රය කියන්නේ ඉන්න වගේ සූත්‍ර ධර්මයක්. එහි තියෙන කරුණ තමයි මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ. මෙහිදී කාරණා පහක් දේශනා කරලා තියෙනවා අපේ හිත කොහොමද කෙලෙස් වලින් උඩට ගන්න කියලා. කෙලෙස් වල ගිලීලා ඇලිලා ගැලිලා තියෙන හිත කොහොමද මේකෙන් අයින් කරගන්නේ කියලා ඒකේ පළවෙනි කාරණාව තමයි සල්ලේක පරියාය තමන්ගේ අදිස්ථාණයෙන් තමන්ගේ සිහියෙන් තමන්ගේ වීරියෙන් අකුසලයට ඉඩ තියන්නේ නැතුව අනිත් අය මේ විදිහට කරාට මම ඒ විදිහට ජීවත් වෙන්නේ නැහැ කියලා දැඩි අදිස්ථානයකින් ඒ අකුසලයෙන් අයින් වෙලා ජීවත් වීම. දෙවෙනි එක තමයි චිත්තුත්පාද පරියාය කුසල ඒ අකුසලයට ප්‍රතිවිරුද්ධ කුසලයක් උපදවාගෙන කටයුතු කිරීම. තුන්වෙනි එක තමයි පරික්‍රමන පරියාය ඊළඟට උපරිභාව පරියාය සහ පරිනිර්වාණ පරිනිබ්බාන පරියාය කියලා ආකාර පහකින් අපේ හිත කුසලයෙන් වර්ධනය කරගෙන අපසලය දුරු කරගන්න විදිහ දේශනා කරලා තියෙනවා. ඉතින් මේකේ සල්ලේක පරියාය පිළිබඳව මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ. කොහොමද සල්ලේක පරයයදී අපි කතා කරේ ඒකෙදි දේශනාවේ සඳහන් කරලා තියෙන ආකාරයට කවුරුන් හෝ හිංසාකාරී කටයුතු කරන්නේ නම් අපි දැඩි අදිස්ථානයක් ඇති කරගන්නවා අනිත් අය හිංසාකාරී කටයුතු කරාට මම නම් මම එහෙම නොකර නොකර වාසය කරනවා අනිත් අය එහෙම කරාට මම නොකර මම හිංසාකාරී කටයුතු කරන්නේ අන් අය ප්‍රාණඝාතයේ යෙදුනාට මම ප්‍රාණඝාතේ අනිත් අය ප්‍රාණඝාතයේ යෙදීමින් මේ ලෝකයේ Tamanට කැමති කැමති විදිහට ජීවත් වෙනවා අන් අය තලාපෙලා දමමින් ජීවත් වෙනවා මම එහෙම කරන්නේ නැහැ කියලා අදිස්ථාණයෙන් හරියට නිකන් සමාදම් වෙනවා වාගේ හරිද ඒක ශික්ෂාපදය සමාදම් වීම නෙවෙයි නමුත් කැඩෙන කැඩෙන කැඩුන ප්‍රමිතියකින් මම හොරකමක් කරන්නේ නැහැ මම කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ කියලා දැඩි අදිස්ථානයක් ඇති කරගනිමින් ඒකෙන් අයින් වීමයි එතකොට ඒ ඒ වගේ අන් අයගේ අකටයුතුකම් දැකලා අන් අයගේ ක්‍රියාමාර්ගයන් දැකලා අපි මොකද කරන්නේ? ඒවා ඒවා මගේ තුලින් සිද්ධ කරන්නේ නෑ කියලා අදිෂ්ඨානයකින් කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා කාරණා 44ක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරා මේ සල්ලේක සූත්‍රයේදී පළවෙනි කාරණාව විහිංසාව දෙවෙනි කාරණාව ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාර මුසාවාද පිසුනාවාද පරසාවාද සම්ප්‍රප්පලාප දක්වා දෙවෙනි කාරණාව ඉඳන් හත්වෙනි කාරණාව දක්වා අටවෙනි කාරණාව දක්වා ඊට පස්සේ දැඩි ලෝභය සහ දැඩි දේශය අපි ඊයේ පෙරේද දවස්වල එක සාකච්ඡා කරා ඊට පස්සේ අන් අය මිත්‍යා දෘෂ්ටියෙන් කටයුතු කරපු දෙයින් මං කටයුතු කරන්නේ නෑ අන් අය මිත්‍යා දෘෂ්ටියෙන් කටයුතු කරන අය බවට පත් වෙලා හිටියාට මම එහෙම කරන්නේ මම මිත්‍යා දෘෂ්ටිය බැහැර කරලා කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා කියලා හික්මෙන්ද කියලා. කෙලෙස් අඩු කරගන්න කියලා ඒ කෙලෙස් ගොඩෙන් ඉවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊට පස්සේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති දක්වාම අපි සාකච්ඡා කරා. එතකොට අනිත් අය නොයේකුත් ආකාරයේ වැරදි ඒකාග්‍රතාවවල ජීවත් වෙනවා. නමුත් මම එහෙම කරන්නේ නැහැ. මම සම්මා සමාධියෙන් යුක්තව කටයුතු කරනවාය කියලා අපි හැම වෙලේම සම්මා සමාධිය අදිස්ථාන කරගන්න ඕනේ. හරි? එතකොට මේ අදිස්ථාන ශක්තිය අපිව මිත්‍යා සමාධියෙන් අයින් කරනවා. දැන් අපි සම්මා සතිය ගැන කතා කරා. අනිත්‍ය කයවල් වරද්දගෙන වේදනාවල් සිත් සිත්වල උපදින ආදරය ආදී ධර්මයන්ව ඇලී ගලී වාසය කරනවා. එතකොට මම මම තීරණයක් ගන්නවා මම මේ විදිහට කටයුතු කරන්නේ නෑ මම මේ වයින් අයින් වෙලා කටයුතු කරනවා කියලා. අන්න ඒ වගේ ඒ වගේ අපි සම්මා සමාධි සම්මා සති සම්මා සමාධි සම්මා ඥාන සම්මා විමුක්තිය කියන ඒවා මිත්‍යා විමුක්තියෙන් මම වැරදි නිදහස් වීම කියන ඒවා මේ ලෝකේ නොයේකුත් වැරදි ඔය වැරදි දේවල් වලින් මේ දේවා භාවිතා කරලා සුවදායක තත්යකටපත් වෙන්න පුළුවන් කියලා හොයනවා සමහර අය මේ ජීවිතයෙන් ඔක්කොම ඉවරයි කියලා කියනවා සමහර අය එක දිගට යන එකක් කියලා කවදාකවත් ඉවර වෙන්නේ නැහැ කියලා කියනවා සමහර අය දෙවියන් වහන්සේ ළඟට යනවා අය කියනවා. ඉතින් මේ වගේ නොයේකුත් තියෙන දේවල් වලින් මම අයින් වෙනවා. අන්න අය එහෙම වැරදි විමුක්තියක් ගැන කතා කරපු දෙයින් මම නිර්වාණ සාන්තිය කියන තැනට ලං වෙන්න කටයුතු කරනවා කියලා හික්මෙන්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට එතනින් ඔක්කොම මිත්‍යා විමුක්ති කියන තැනට එනකොට අපිට 20ක් එකතු වෙනවා. 44න් 20ක් එකතු වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් 10යි අතනින් අවිහිංසාවයි ඒ අවිහිංසාව ප්‍රාණඝාතයේ ඉඳන් 7යි දැඩි ලෝභ දැඩි දේශ කියන එකයි අවිහිංසාවයි 3යි එතකොට ඔන්න 20ක් එකතු වෙනවා හරිද දැන් ඊළඟට තියෙන්නේ පරේ තීන මිද්ද පරියුක්තිතා භවිස්සති මයා මෙත් විගත තීන මිද්දා භවිස්සාමීති කියලා හිතෙන්න ඕනේ කියලා අනිත්‍යය තීන මිද්දයට යට වෙලා වාසය කරන අය ඉන්නවා මේ ලෝකේ. ඉතින් ඒ අය මොකද කරන්නේ? ඔහි කම්මැලිකම රූපවාහිනිය ළඟ ඉඳගත්තා නම් එතන වැටිලා ඉන්නවා නේද? ඔහි ඔහි කතා කර කර ඉන්නවා. ඒ කියන්නේ අකුසලයෙන් අත මිදෙන්න අදහසක් නැහැ. වැටිච්ච වැටිච්ච තැන්වල ඔහි ඔහි ඉන්නවා. හිත කුසලයට බර නැහැ හැකිලිලා වගේ. නේද? කුසීතකමෙහි වැටිලා ඉතින් ඇකිලිච්ච හිතකින් යුක්තව වාසය කරන අය අන් අය එසේ වාසය කරනවා කෙලෙස් වල ඇලී ගලී වාසය කරනවා. ඒක අපි දකින්න ඕනේ. ඒ කට්ටිය භාවනා කරන්න අනිත් අය හරි කම්මැලි. සිල් රකින්න කම්මැලි. පොයේට සිල් ගන්න කම්මැලි. මේ පිළිබඳ උනන්දුවක් නැහැ. කුසලයේ වර්ධනය කරගන්න කම්මැලි. ඔහේ මේ පංචකාම සම්පත්තිය ඇලි ගලි ඉන්න රූපාහිය ළඟ වැඩිපුර ඉන්නවා. වයසට ගිය අයත් රූපාහිය ළඟ වැඩිපුර ඉන්නවා. නේද? හොරේ අහු වෙනවා එතකොට. මොකද්ද හොරේ? වයසට ගිය අය කාම ඡන්ද අඩු වෙලා නැත. පරිණත නැහැ. වයසට යන්න යන්න මොකද වෙන්න ඕන? පරිණත වෙන්න ඕනද නැද්ද? නේද? එයා අන් අයට ආදර්ශ සම්පන්න වෙන්න ඕන. මෙන්න බලනකොට හොරාට හින්දි චිත්‍රපටිත් බලනවා. පායත නම් හොඳටම ගිහිල්ලා හැබැයි අරග දිහා බලාගෙන ඉන්නවා. හොරේ අහු වෙනවා කියන්නේ ඒකයි. හරිද? ඉතින් ඒ වගේ මේ සමහර අය අර්ථ දක්වලා ආම කොල්ලා වගේ. හ්ම්. කියලා. ඒවා හරිය නිකන් ආඩම්බරකම කරගන්න. අපිත් එහෙම වෙන්න ඕන කියලා අනිත් අය හිතන එතකොට. නේද? මම කියලා තියෙන්නේ මේ ලෝකේ ඉන්න මිනිස්සු අපේ පින්වත්නි පුළුවන් තරම් අපිව හැදලා දාගන්න හදන්නේ කොහෙටද? දිව්‍ය ලෝකෙ පැත්තටද බ්‍රහ්ම ලෝකෙ පැත්තටද නැත්නම් අපාය පැත්තටද අපාය පැත්තට අදින්න තමයි කට්ටිය වැඩි හ්ම් ඉතින් ඒකින්ද අන්න ඒ වයෙන් අත මිදිලා Tamanට ඒ වයෙන් අයින් වෙන්න අවශ්‍ය කරන වගකීම සකස් කරගන්න ඕනේ අවශ්‍ය කරන කටයුත්ත උපයාසපයා ගන්න ඕනේ ඉතින් ඒ සඳහා අපි දැඩි ක්‍රියාමාර්ගයකට එන්න ඕනේ මම මම තීන මිද්දෙන් අයින් වෙලා වාසය කරනවා. මම තීන මිද්දට ඉඩ දෙන්නේ නැහැ. මේ හැකිලිච්ච හිත හැකි හැකිලි තියෙන්න මම ඉඩ තියන්නේ නැහැ. කොහොම හරි මම මේකේ අයින් වෙනවා කියලා අර තීන මිද්දයට විරුද්ධව ක්‍රියාත්මක කරන විගත තීන මිද්දය කියලා කියන විරුද්ධ ඒ කියන්නේ වීරයෙන් කටයුතු කරන ස්වභාවය හිතේ උපදවා ගන්න එකට වැඩිය මෙතනදි වෙන්නේ තීන මිද්දේ ඉඩ දෙන්නේ නැතුව අදිස්ථාන ශක්තිය. සිහියෙන්. හරිද? තමන් මොකද කරන්නේ? ගත්ත අදිස්ථාණයෙන් අර තීන මිද්දේට එන්න දෙන්නේ නැතුව තීන මිද්දේ තමන් තුළ ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැතුව වාසය කරනවා. ඒකට ප්‍රතිවිරුද්ධ මේ දැන් මෙහෙමනේ හරකෙක් එනවා අපේ ගෙදරින් ගන්න. හරිද? මම මට ක්‍රම දෙකකින් පුළුවන් මේක මේකෙන් බේරෙන්න. එකක් තමයි බල්ලවසි ගන්න එක. අනිත් එක තමයි තදින් වැටක් ගහලා තියාගන්න. බල්ලවුස ගන්නවොත් ඒකට ප්‍රතිවිරුද්ධ බලවේගයක් යනවා. නේද? තදින් වැටක් ගහලා තියා ගන්නවා කියන්නේ මම ආරක්ෂා වෙලා ඉන්නවා. නේද? ඒ වගේ තරහ වෙනුවට මෛත්‍රිය උපදවා ගන්නවා කියන්නේ බල්ලවුස ගන්නවා වගේ. හරිද? කියන්නේ ඒකට ප්‍රතිවිරුද්ධ වැඩේ කරා. ඒක තමයි කුසල උත්පාද පරියාය කියලා කියන්නේ. ඒ අකුසලයට ප්‍රතිවිරුද්ධ බලය හදනවා කියන එක. නමුත් මේ සල්ලේක පරියාය කියලා කියන්නේ එහෙම නෙවෙයි. තමන් ආරක්ෂා වෙනවා මේකට ඉඩ දෙන්නේ නැතුව. තාම කුසල උත්පාදනය කරගන්න ඉස්සෙල්ලා කුසලයේ උත්පාදනය කරගන්න ඉස්සෙල්ලා ඔන්න වගේ අදිස්ථානයෙන් සිහියෙන් වීරියෙන් ඉවසීමෙන් තමන් ඒ අකුසලයට ඉඩ දෙන්නේ නැතුව වාසය කිරීමයි සල්ලේක පරයය කියලා කියන්නේ. හරිද? ඉතින් අන්න ඒ විදිහට වාසය කරනවාද කියලා බලන්න. ඒ වගේ අදිස්ථාන ගන්න වෙනවා දැන්. නේද? නැත්තම් මෙහෙම ඉඳලා හරියන්නේ? හරියන්නේ නැහැ. ඉතින් හරි. එතකොට ඒ තමයි සීන මිද්ද ඊළඟට පරේ උද්දතා භවිස්සති මයාමෙත්ත අනුද්දතා භවිස්සාමීති කියලා හික්මෙන්ද කියන. ඒ කියන්නේ අන් අය උද්දච්චයෙන් යුක්තව වාසය කරද්දී මේ ලෝකයේ අනිත් අය හිත නොසන්සුන් කරගෙන වාසය කරනවා. නොසන්සුන් හිතෙන් යුක්තව නොයේකුත් විකාර විප්‍රකාර හැසිරීම් පෙන්නනවා. එවැනි අය අතරේ මම මගේ හිත සංසුන් කරගෙන වාසය කරනවා කියලා දැඩි අධිෂ්ඨානයක් තියෙනවා. හරි? එතකොට මම මම උද්දත්තයෙන් අයින් වෙලා උද්දත්තයෙන් අයින් වෙලා අනුද්දතා භවිස්සාමීති. මම උද්දත්තයෙන් අයින් වෙලා මම හිතේ නොසන්සුන්කමෙන් අයින් වෙලා සාමකාමීව හිතක් තියාගෙන වාසය කරනවා කියලා දැඩි අධිෂ්ඨානයකින් තමන් ඒ උද්දච්චයට හිත නොදී හිත තද කරගෙන මතකද අර මේ බොජ්ජංග ධර්ම දේශනාවලදී හැම හැම බොජ්ජංගයක්ම යටින් අන්තිමට තිබ්බ කාරණාව තද විමුක්තතා කියලා. තදින් හිතට ගැනීම කියන එක. ඉතින් අන්න ඒක තමයි මේ කියන්නේ. හරිද? තදින් හිතට ගන්නවා. මේක ඉඩ දෙන්නේ නෑ, මේක ඉඩ දෙන්නේ නෑ කියලා කටයුතු කරනවා. ඊළඟට විචිකිච්ඡාවෙන් අන් අය කටයුතු කරද්දී සැකයෙන් බුද්ධ ආදී ත්‍රිවිධ රත්නයේ පිළිබඳව අටතැන ගැන සැකයෙන් කටයුතු කරද්දී මම සැකය දුරු කරගෙන කටයුතු කරනවා කියලා මම තින්න විචිකිච්ඡා. මම විචිකිච්ඡාවට ඉඩ තියන්නේ නැහැ. මම මේ සැකය දුරු කරගෙන කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා කියලා දැඩි අදිස්ථාණයෙන් අර සැකය පිළිබඳව Tamanට උපදිනා වූ යම්කිසි සැකය පිළිබඳව උපදින යම්කිසි සැකේ නිසා උපදින යම් කිසි කෙලෙස් කර්මයක් තියෙනවද අන්නේ කෙලෙස් කර්මය අයින් කරගෙන වාසය කරනවා කියලා හිතෙන්න ඕනේ. හරිද? අන්නේ ඒ විදිහට බුද්ධ ආදී අටදැන ගැන සැකය මට ඒ ඒ සැක සහිත හින්දා තමයි බුදුරජාණන් වහන්සේ කියන ඇත්තටම බුදුරජාණන් වහන්සේ නමක් හිටියාද නැත්නම් මේ ධර්මයෙන් විසඳුමක් තියනවාද මේ ශික්ෂාවෙන් ආදි වශයෙන් නොයේකුත් ආකාරයක සැකසහගත තත්ත්වයන් අපි ඒවා ගැන සාකච්ඡා කරා පංච නීවරණ ගැන කතා කරද්දී බොහෝ වශයෙන්. ඊළඟට ක්‍රෝධය. පරේ ක්‍රෝධනා භවිස්සති මයාමෙත්ත අක්‍රෝධනා භවිස්සාමිති. අන් අය ක්‍රෝධයෙන් කටයුතු කරන අය වාසය කරනවා. නේද? අන් අය ක්‍රෝධයෙන් කටයුතු කරද්දී කරන අය වාසය කරද්දී මම ක්‍රෝධය නැතුවම වාසය කරන ක්‍රෝධය නැතුවම මම ක්‍රෝධයට ඉඩ දෙන්නෙම නැතුව වාසය කරනවා කියලා මේ අපි හැම වෙලෙම අපේ හිතේ ක්‍රෝධයක් ඇති වෙනවා නම් ඒ ක්‍රෝධයට ඉඩ දෙන්නේ නැතුව වාසය කරන්න දැඩි අදිස්ථාන ශක්තියෙන් එතකොට මොකද කරන්න ඕනේ අර සමාදන් වුණා වගේ හරියට නිකන් මම ක්‍රෝධයක් ඇති කරගන්නෙම නැහැ අර පුපුරනවා කියන්නේ අපි නේද ක්‍රෝධය කියන්නේ මොකක්ද දන්නවනේ හොඳටම මං කියන්න ඕනද අත් මෙහෙම වෙන්නේ නේද දත් කූට්ටු වෙන්නේ නේද අපි ගන්න අර පුපුරු ගහන්නේ ආන්ගේ ගන්න ආවා කියලා කෝදේ කියලා. ඉතින් අනිත් අය එහෙම පුපුරු ගගා දත් ටිකක් කන්නම් මං කියලා වගේ ඉන්නේ නේද? <laughs> ඒ ඉස්සරහා කරා කණ්ඩ වගේ ඉන්නේ අන්න ඒ වගේ මේ තත්වයකින් අනිත් අය ඉද්දී මට පුළුවන් වෙන්න ඕනේ සාන්ත වෙන්න. මං එහෙම කරන්නේ නෑ මම එහෙම කරන්නේ නෑ මං ඒ වගේ නැතුව භාවිතා කරනවා මම ඒ වගේ තත්වයකට වැටෙන්නේ නෑ. අද අධික ක්‍රෝධයකට මගේ හිත මම ඉඳ තියන්නේ නෑ කියලා ක්‍රෝධය නැතුව වාසය කරනවා කියලා හික්මෙන්න ඕනේ. අන් අය ක්‍රෝධයෙන් වාසය කරන අතරේ මම ක්‍රෝධයෙන් වාසය කරන්නේ නැහැ කියලා. ඊළඟට දැන් එතකොට 24ක් ඊළඟට තියෙනවා උපනාභී. උපනාභී කියන්නේ බද්ධ වෛරය. අර ක්‍රෝධයට එහා ගිය එකක්. උපනාභී කියන්නේ බද්ධ වෛරය කියන්නේ මොකද්ද? ඔය ඉන්නේ නේද? ඔය මිනිස්සුන්ගේ බලලෙක්වත් මේ පැත්තට එන්න බෑ. නේද? බලලෙක්වත් බෑ. බල්ලෙක්වත් බෑ. එහෙමයි. ගෑවිච්ච තැනක්වත් අපිට හරියන්නේ නැහැ. පින්නත් මේ බද්ධ වෛරය කියන එක પરම්පරාවෙන් પરම්පරාවට යන හැටි දැකලා තියෙනව නේද? ම් කොච්චර ඒ තාත්තලා තාත්තලා තාත්තලා තරහයි නම් දරුව දරුව තරහයි දිගටම නේද? මේ වගේ තාමත්ම දැඩි වෛරී ස්වභාවයකින් ජීවත් වෙනවා මේ ලෝකයේ මිනිස්සු ඇයි මේ ජීවත් වෙන්නේ මෙහෙම? නේද හරහා වැටෙනකන් ශරීරය හරහා වැටෙනකන් මේ නේද හරහා වැටුණාට පස්සේ බද්ධ වෛර ඔක්කොම ඉවරයි කොයි වෙලාවෙද හරහා වැටෙන්නේ මේක කොයි වෙලාවෙද කියලා කියන්න බෑ තව අවුරුදු 10කින් හරහා වැටෙන්නේ කියලා ස්ථිරවම දන්නවනම් කමන්නේ බද්ධ වෛරකින් පහකින් පහක් විතරක්වත් හිටියත් හෙටද කියලා කියන්න බෑ තව මොහොතකින්ද කියලා කියන්න බෑ එතකන් මං වෛරී කරලා කාටද නේද ඒකින්දා අනේ මේ ලෝකයෙන් ගැලවීමේ අදහස තියන අය මේ සල්ලේක පරයය අවශ්‍ය වෙන නිවන් දකින්න බලාපොරොත්තු වෙන අය. Tamanට දැනෙන්න ඕනේ මම මේකේ තියෙන පීඩාව මේ පස්කම් තැපෙහි මේ මේ කෙලෙස් සහිත ලෝකයේ තියෙන පීඩාව දැනෙච්ච අය තමයි මේ විදිහට සල්ලේකරණය කරගන්නේ. එකට එක ගැටි ගැටි හැප්පි හැප්පි වෛරීව මිනිස්සු මේ ලෝකයේ පුරාලනවා. නේද? ඒතර මේ පොරාල්ලන මිනිස්සු අතරේ මට ඇයි බැරි වෛරයක් නැති කෙනෙක් විදිහට ජීවත් වෙන්න මේක මහා ශාන්ත ස්වභාවයක් ඉවසීමේ ස්වභාවයක් ගැඹුරු හැඟීමක් වෙනවා තියෙන්නේ මේ හැඟීම අපේ අතුලාන්තයට ක්‍රියාත්මක භාවයට ගන්න ඕනේ නිවන් දැකීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරා අන් අය ක්‍රෝධයෙන් වාසය කරද්දී ක්‍රෝධයට මං ඉඩ දෙන්නේ නැහැ. හදිස්සියෙම වෙනකොට ක්‍රෝධේ පයින්නවද නැද්ද එළියට? එකපාරටම පයින්නවා. පැන්නට පස්සේ මොකද කරන්න ඕනේ? මට වැරදුනා මට සිහිය නැති වුණා මට වීර්ය නැති වුණා මං ක්‍රෝධයෙන් යුතුව කටයුතු කරා ආය කරන්නේ නැහැ ආය කරන්නේ නැහැ ආය කරන්නේ නැහැ කියලා Tamanටම අදිස්ථානයක් ගන්නවා හරිද ආය ආය පරදිනවා එතකොට මොකද කරන්නේ ආය කරන්නේ නැහැ ආය කරන්නේ නැහැ කියලා අදිස්ථානයක් ගන්නවා මේ විදිහට අදිස්ථාන අරගෙන දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට Taman කටයුතු කරොත් ක්‍රෝධයෙන් පරදෙන වාර ගන්න අඩු වෙනවද වැඩි වෙනවද අඩු වෙනවා පැහැදිලිවම අඩු වෙනවා නේද අපි ක්‍රෝධය ඇති වුණා නම් අපිට දවසකට 10 සැරයක් ඒක පහකට අඩු වෙනවා තවත් ඒ විදිහට හික්මුණොත් දැඩි අරිස්ථානයක් ගත්තොත් දෙකකට අඩු වෙනවා අන්තිමට දවස් දෙකකට විතර එක සැරයක් අන්තිමට සතියකට විතර එක සැරයක් ඔය විදිහට අපේ හිත බේර ගන්න පුළුවන්ද බැයිද අන්න හරි අන්න ඒක තමයි ක්‍රමය එතකොට මේ සල්ලේක කියලා කියන ක්‍රමය අන්න එහෙම තමන් ගත්ත අදිස්ථානය අරගෙන සිහියෙන් ඉඳලා වර්ධින වර්ධින වාරයක් ගානේ තමන් ඒක නැවත නැවත නැවත නැවත නැවත නැවත පුහුණු කරන්න ඕනේ ඒක ගන්න නැතුව වාසය කරන්න. හරි? ඊළඟට බද්ධ වෛරේ ඊළඟට තියෙන ඕන අපූර්ව එකක්. මක්ක. හරේ මක්ඛී භවිස්සති මයාමෙත්ත අමක්ඛී. මොකද්ද මේ මක්ක කියන්නේ? මක්ක කියන්නේ පින්නත් නේ ಗುಣ මකු බව. හරිද? මිනිසුන්ගේ හරියට ගුණමක් බව තියනවද නැද්ද? වැඩක් කරගන්නකන් තමන්ගේ වැඩේ කරගන්නකන් අපේ අම්මයි බලන්න ඕනේ. නේද? බලන්න ඕනේ කොහොමද? පුදුම ආදරේ, පුදුම සැලකිලි, පුදුම කතා නේද? උඩ යනකම් විතර හරියට මොකක් වගේද? සරුංගලේ වගේ. නේ? තරුංගලේ උඩ ගියාද ආය වැඩක් නැහැ පල්ලෙහානිත් අය ඔක්කොම පල්ලෙහා. ඒ වගේ තමන්ගේ වැඩේ කරගන්නකම් මේ මං හිතන්නේ නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වැඩියෙන්ම හම්බෙච්ච රට අපි. මහා ගුණවන්තයින් අතරේ අසම සම වූ ගුණවන්ත ශාස්ත්‍රවරයන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ ගුණයට අපිට පිටු වෙන්නවත් බෑ නේද? ඒ ඒ ධර්මයෙන් වැඩියෙන්ම හික්මිච්ච වැඩියෙන්ම ආభాසය ලැබපු જાතිය සිංහල જાතිය කියලා කියන්නේ. හරිද දන්නේ? මොකද අවඥාවෙන් hina වෙන්නේ. <laughs> අවඥාවෙන් hina වුනේ ඇයි? ಗುಣ මගුකම පේන්න තියනවද නැද්ද වැඩිපුරම? හැම තැනකම වගේ දැන් දැන් නම් පේන්න තියනවා පිළිබඳ. හ්ම් ඒකින්ද බෞද්ධ නියම බෞද්ධ වෙච්ච අපි මම හැමදාම කියන්නේ මොකද එකතු වෙන්න ඕනේ. ගුණවන්තයෝ එකතු වෙන්න ඕනේ. ගුණමක මිනිසුන්ව පිටු දකින්න ඕනේ. තමන්ගේ වැඩේ කරගත්තට පස්සේ ඊටාම කැත විදිහට අනිත් අයට සලකන තමන්ගේ වැඩේ කරගත්තට පස්සේ ඊටාම නින්දිත හැසිරීම වල යෙදෙන නේද විශේෂයෙන් බලය. බලය එනකන් අපේ අම්මේ නේද? සත්ගුණවත් ඊට පස්සේ ආ දුන්නානේ බලේ ඊට පස්සේ කොහොමද? පොඩි එක්කෙනා ගෙවන් තියනවා. එහෙනම් ඊට පස්සේ කොහොමද? හරි. දැන් සනීපයි. ඉතින් ඒ ඒ ලක්ෂණයන් හින්දා අපි જાතියක් විදිහට හරියට පිරිසෙනවා පින්නත්. ඒකයි අපි හැමදාම කියන්නේ. හැමදාම කියන්නේ බුදුජාණන් වහන්සේගේ ධර්මය අපි ප්‍රායෝගික භාවිතයට එන්න ඕනේ. ආන්ගේ ධර්මයෙන් පෝෂණය වෙච්චත්තෝ ක්‍රමානුකූලව අන් අය මෙහෙවන ඇත්තෝ බවට පත් වෙන්න ඕනේ. හරි. ඒ ධර්මයෙන් ධර්මයෙන් පෝෂණය වෙච්ච සිත් ඇත්තෝ. නායකයෝ බවට පත් වෙන්න ඕන ක්‍රමානුකූලව. එතකොට තමයි ඒ රට ඒ ගම ඒ ගෙදර නිවැරදි ගෙදරක් බවට පත් වෙන්නේ. ඒකින්ද මේ ಗುಣමකුකන් දැකලා දැන් ඇති වෙලාද නැද්ද? මගේ රටේ විතර නෙවෙයි ගෙදර පවා. හරිද? ගෙවල් වල පවා තියෙන ගුණමත්තන් දැකලා දැන් ඇති වෙලාද නැද්ද? මොකද කරන්නේ? අන් අය ගුණවකව වාසය කරද්දී මම නේද මම කවදාකවත් කොච්චර නුගුණ තියෙන මිනිස්සෙක් ඉදිරියේවත් මං ගුණමකු වෙන්නේ නැහැ කියලා හිතෙන්න ඕනේ. ඒක නේද? මම අහනවා ලේසි වෙයිද? කරන්නක බලන්න ලේසිද කියලා. හරි. කරලම් බලන්න ඕක ලේසි නෑ. හරිද? ඕක කරන්න නම් Tamanට හොඳ මානසික ශක්තියක්. ඕක කරන කෙනෙකුට ලොකු මානසික ශක්තියක් ඇති වෙනවා. ලොකු ශාන්ත භාවයක් ඇති වෙනවා. ලොකු ඉවසීමක් ඇති වෙනවා. ඒකත් එක්ක සමාධිය වැඩෙනවා. බය වෙන්න එපා වැඩෙනවමයි. හරිද? ඒකින්ද ගුණමකු මිනිසුන් හමුවේ Taman කෙනෙක් ඉන්න ඕනේ. හරිද? කොච්චර මට ගුණමකුකම් කරත් කොච්චර මාව රැවට්ටුවත් කොච්චර මාව ගුණයක් නැතුව රිද්දවන වැඩ කරත් තමන්ගේ වැඩේ කරගෙන බැහැර වුණත් මම මගේ බෝධිසත්ව චරිතය එහෙමම තියාගන්නවා හරිද මම එතෙන්ට වැටෙන්නේ නෑ මම ಗುಣමකු වෙන්නේ නෑ කියලා ඒ ಗುಣමකු තුච්ච තුප්පහි ලෝකයෙන් තමයි මොකද කරන්න ඕන හිමීතරේ අයින් වෙන්න ඕන අයින් වෙනවා කියන්නේ gederin පැනලා යනවා කියන එක නෙවෙයි. අයින් වෙනවා කියන්නේ ඒ ಗುಣම අකු සිත් එක්ක තියෙන සම්බන්ධකම් අයින් කළා දානවා කියන එක. ඒවා තමයි දැනෙන්නේ නැති විදිහට සකස් කරනවා. මමත් ඒවා බෝ කරගන්නේ නැහැ. හුඟක් වෙලාවට වෙලා තියෙන්නේ අන් අයගේ කේස් අපිට හරියට බෝ වෙනවා. එහා පැත්තෙන් බයිනකොට මෙහා පැත්තට තරහ යනවා. ඒ කියන්නේ බෝ වුණානේ තරහ බෝ වුණා. නේද? ඉතින් අන්න එහෙම අපි තා ප්‍රායෝගිකව මේ වාගෙන් හිමින් ගැලවෙන්න මේ ඒ පැත්තටම අලෝලා ගන්න හදන ලෝකයෙන් හිමීතන කරගෙන. හරි. ඒලා ගුණවත් බව ඇති කරගන්නේ නැහැ කියලා තමන් සල්ලේක කරගෙන කරගන්න ඕනේ. ඒ කියන්නේ දැඩි අදිස්ත්‍රාණයක් ඇති කරගන්නවා මම ගුණමකු වෙන්නේ නැහැ කියලා. හරිද? දැන් එතකොට 26ක් අපි කතා කරා. ඊළඟ එක තමයි පලාසි මක්කී කියන්නේ ගුණමක්කම පලාසී කියලා කියන්නේ ඕ තමන්ට වැඩිය ගුණයෙන් උසස් අයත් එක්ක සමකොට සැලකීම මමත් මේ වගේ මමත් මේ වගේ මමත් මේ වගේ කියලා ඒ මක්ක පලාස ගුණය මක්කී කියන්නේ ගුණමක බව තමන්ට වැඩිය ඉහළ ගුණයෙන් යුක්ත අය තමන්ට වැඩිය මේ හොඳටම දන්නවා මේ මේ නමුත් මමත් ඒ වගේ කියලා සලකන ස්වභාවය සමහර අය රහත්භාවයේ නැතුවම රහතන් වහන්සේ කියලා රහත් ගුණ පෙන්වන්න හදනවා. හරිද? මමත් ඒ වගේ. සමහර අය බුදුහාමුදුරන් පවා සමාන වෙන්න හදනවා. එදා බෝධි මූලයේදී බුදුරජාන් වහන්සේට වෙච්ච දේම තමයි මටත් උනේ කියලා මට ගහක කෙනෙක් කියනවා. මේ ගිහි කෙනෙක් කියන්නේ. හරි? බුදුහාමුදුරන්ට බෝධි මූලයේදී වෙච්ච දේමයි අපිටත් උනේ. රහත් වෙලා මේ හදිසි. ගොඩ කල්සයි. හරි? ඉතින් ඒ තමයි ඒ තමයි ස්වභාවය. Tamange නැති Tamanට වැඩි ඉහළ ගුණ තියෙන අයත් එක්ක ඒක පැහැදිලිව Taman දන්නවා දැනගෙන ඒ ගුණයන්ට ගෞරව කරන්නේ නැතුව ඒහා සමානයයි ගනිමින් කටයුතු කරන කටයුතු කරන දැකලා අපි මොකද කරන්න ඕනේ? ඒ අය එහෙම කෙරුවට මම නම් කවදාකවත් මගේ නැති ಗುಣ ඉස්මතු කරන්නේ නැහැ කියලා හිතෙන්න ඕනේ. හරිද? මට වඩා වැඩියෙන් ಗುಣ තියන අය ගේ ගුණයන් වහලා කටයුතු කරන්නේ නැහැ කියලා හික්මෙන්න ඕනේ. සමානව හිතන්නේ නැහැ කියලා හික්මෙන්න ඕනේ. ඊළඟට 28 වෙනි එක තමයි ඉස්සුකී කියන්නේ ඊර්ෂ්‍යාව. හරිද? එතකොට ඊර්ෂ්‍යාවක් ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන අය අපිට හොඳට පේනවද නැද්ද? නේද? ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන අය ගැන අපි දකින්න ඕනේ. ඒ අයගේ ඊර්ෂ්‍යාව හින්දා යාලට මොකුත්ම හම් වෙන්නේ නැහැ. මේක මේ ආදර්ශයට ගන්න එකක් නෙවෙයි කියන්නේ නමුත් ඇත්තක් කියන්නේ. මම දැක්ක හරි අපූර්ව ධර්මයක් තියෙන පොතක. ඒක බෞද්ධ පොතකද මන්දා. කොහේ හරි තැනක දැක්ක එකක් මේ කියන්නේ. නමුත් කතාව ඇත්ත. ප්‍රාණඝාත කරන අයට දඩේමඩ කියන්නේ මස්තික තියනවද නැද්ද? ලොකු පාපයක් කරගන්නවා නමුත් මස්තික තියෙනවා. හොරකම් කරන අය ලොකු පාපයක් කරගන්නවා. නමුත් හොර හොරකම් කරපු වස්තුව තියෙනවද නැද්ම ගන්න? කාමයේ වර්ධව හැසිරෙච්ච කෙනාට කාමයේ වර්ධව හැසිරීම හරි සිද්ධ වුණා. නේද? බොරු කිව්ව කෙනාට බොරුවෙන් මොකක් හරි ලාභයක් හම්බුණා. ඊර්ෂ්‍යා කරන කෙනාට ඊර්ෂ්‍යා කරන කෙනාට මොනවා හරි හම්බ වෙනවද? නැහැ. අපරාධේ. පව් කරගත්තර කවන්නේ පව් පව් කරගත්තර කවන්නේ නැහැ කියලා මම කවදාකවත් කියන්නේ නැහැ. නමුත් පාපයත් එක්ක මොනවා හරි හම්බෙච්ච එකක් හරි අනිත් අයට දෙනවා. ඊර්ෂ්‍යා කරපෙක් කරාට මොකක්වත් නැහැ. අනිත් අයට කරන ඊර්ෂ්‍යාව හරීම පීඩාකාරී, හරීම අපහසු, හරීම මෝඩ පහේ ක්‍රියාවක්. ඊර්ෂ්‍යාව කියලා කියන්නේ. අද නමුත් වැඩි දෙනෙකුට සියුම් වශයෙන් හරි මේ ඊර්ෂ්‍යාව කියන එක තියෙනවා. ඒක හොඳට පේන්නේ කොහෙන්ද? මූණෙන් ක්‍රියාවෙන් නේද? ඈ කෙනෙකුට හොඳක් වෙනකොට ඒ මූණු ඇකිලෙනවා සමහර අය. හොඳක් වෙනකොට මූණ ඇකිලෙනවා, යහපතක් වෙනකොට මූණ ඇකිලෙනවා. ඒක හොඳට තේරෙනවා. හිනහවත් වෙනස් වෙනවා, කතාවත් වෙනස් වෙනවා. නේද? ඉතින් මේ වගේ ඊර්ෂ්‍යාවෙන් පෙළෙන අය දැකලා අපි මොකක්ද ඇති කරගන්න උන අදහස? අන් අය ඊර්ෂ්‍යාව ඇති කරගත්ත දෙයින් අන් අය ඊර්ෂ්‍යාව ඊර්ෂ්‍යාවෙන් යුක්තව වාසය කරාට අපි නම් මෙහි ඊර්ෂ්‍යාවෙන් වාසය කරන්නේ නෑ කියලා ඊර්ෂ්‍යාව හැදෙන හැදෙන හැම වාරයකම ඊර්ෂ්‍යාව හැදෙන්න පුළුවන් හැදෙන හැදෙන හැම වාරයකම මොකද කරන්න ඕනේ? තමන් ඒකට ඉඩ දෙන්නේ නැතුව කොහොම හරි තමන්ගේ කටයුතු සම්පාදනය කරගන්න ඕනේ අදිස්ථානයෙන්ම සම්පාදනය කරගන්න. නේද? උගාක් දෙනකොට ඉදිරියට එන්න බෑ පිළිවෙත්. ඇයි? ගුරු මුස්තිය ලංකාවේ ඉස්සර නම් තිබ්බ එකක් ගුරු මුස්තිය දෙන්නේ නැහැ. ගුරු මුස්තිය කියන්නේ හොඳ එකක්ද? ඔව්. හොඳ එකක්ද? හැමෝම මුස්තිය මුස්තිය ගාලා තියාගත්තට පස්සේ මොකද වෙන්නේ? ඈ මට හම්බෙන එකෙන් මං කොටසක් මුස්තියට තියාගත්තා. හරිද? මගේ ගෝලයා ඒකෙන් ටිකක් මුස්තියට තියාගත්තා. ඊළඟ එක්කෙනා ඊළඟ මුස්තිය තියාගත්තා. <laughs> අන්තිමට අන්තිමට මොකද වෙන්නේ? මොකුත් මොකුත් නැත යනවා. බුදුරජාණන් වහන්සේ මුස්ති තියාගන්න ගන්නලා නැහැ. හ්ම්. ඒ ඔක්කොම මොකද තමන්ගේ ගෝලයා තමන්ට වැඩිය ඉහළට එයි කියන බයට වැඩි දෙනෙක් තමන්ගේ ගෝලයින්ක තමන්ගේ අනුගාමිකයින් පහත් කරලා ඉදිරියට එන්න දෙන්නේ නැතුව කටයුතු කරන ස්වභාවය දක්නට තියෙනවා ලංකාවේ තියෙනවා ඒක. නේද? ඒකට ඒ වගේ දේවල් දැක්කම අපි මොකද කරන්න ඕන? අන්න අය ඒ විදිහට කරාට මම නම් ඒකට ඉඩ තියන්නේ නැහැ. ඊර්ෂියාව ආවා තමයි ආවා නම් ඒක මම කොහොම හරි මැඩපවත්ත ගන්නවා කියලා මැඩපවත්තගෙන කටයුතු කරන්න ඕන. හරිද? ඊට ප්‍රතිවිරුද්ධ දේ තමයි ඒ මොකද්ද? හ්ම් කෙනෙකුට ඊර්ෂියාවක් ඇති වෙනවා නම් ඒකට ප්‍රතිවිරුද්ධ දේ තමයි මුදිතාවක් ඇති කර ගැනීම. නමුත් ඒක කුසල උත්පාද පරයයට යන්නේ. ඒ කියන්නේ කුසලයේ උත්පාදනය කිරීමයි. නමුත් මෙතනදී අපි කතා කරන්නේ නෑ මම ඊර්ෂ්‍යාවට ඉඩ දෙන්නේ නැතුව වාසය කරනවා ඊර්ෂ්‍යාවට ඉඩ දෙන්නේ නැතුව වාසය කරනවා කියලා හික්මෙන්ට කියලයි සලහ ක්‍රේපිලති එතකොට අපි කල්පනා කරගන්න ඕනේ අපි කොහොම හරි කරලා මේ ඇතුලාන්ත ප්‍රබල හැඟීම් ඇතුළාන්ත ප්‍රබල හැඟීම අපි කොහොම හරි වර්ධනය කරගන්න ඕනේ කියලා. ඊර්ෂියාවට ඉඩ දෙන්නේ නැතුව මම අන් අය ඊර්ෂියාවෙන් කටයුතු කරන මේ ලෝකයේ ඊ타මත්ම මේ මේ කෙලස් වලින් බරිත මිනිස්සු ඊර්ෂියාවට යට වෙලා කටයුතු කරනවා මම ඒකට ඉඩ දෙන්නේ නැහැ මම ඒකට ඉඩ දෙන්නේ නැහැ මම ඒකට ඉඩ දෙන්නේ නැහැ හරි මම මේකෙන් බැහැර වෙන්න ඕනේ මොකටද නිවන් දකින්න. ඊර්ෂ්‍යාව කියන්නේ අධිකතර වූ කෙලෙස් ධර්මයක්. නිවන් දකින්න ඕන නම් මම මේක ඉඳ තියන්නේ නැහැ. ඒ හැම එකක්ම එහෙමයි. හැම වෙලෙම අපිට අදහස් තියෙන්න ඕනේ. මම මේක අරගෙන යනවා. අපි දැන් ඉස්සරහට කතා කරනවා ඊළඟ පරයය ධර්මයන් ටික මේකමයි අරන් යන්නේ. ඊර්ෂ්‍යාව කියන කාය කවදාකවත් ඇති වෙන්නේ නැති තත්යකටපත් වෙනකම්ම අරන් යන්නේ මේක. හරිද? ආය මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙන්නේ නැති වෙන්නම අරගෙන යන්නේ මේ ක්‍රමෙමයි ඉස්සරහට. හරි මේකට ප්‍රතිවිරුද්ධ ක්‍රමය හදාගෙන ඉස්සරහට යන හැටි අපි සාකච්ඡා කරමු මේ කාරණා ටික සාකච්ඡා කරලා ඉවරනට පස්සේ එතකොට ඊර්ෂියාව ඊළඟ කාරණාව 29 වෙනි කාරණාව මච්චරිය මච්චරිය කියන්නේ මොකක්ද මසුරු බව හරිද බලන්නකෝ මේ අපේ හිතවල පුදින මසුරු බව කියන්නේ මොකක්ද තමන්ට ලැබිලා තියෙන දේ අන් අයට නම් බෑ කියන හැඟීම මසුරු බව කියන්නේ ඒකයි හරිද? වෙන කෙනෙකුට මම මට දකින්න තියෙන දේවල් වෙන කෙනෙකුට දකින්නවත් බෑ. හරි මට ඇහෙන්න තියෙන මට ලැබිලා තියෙන ලාභයක් තියෙනවා නම් වෙන කෙනෙකුට බෑ. ඒක හරියන්නේ මේ ඒව මම අල්ල අත තියන් දෙන්න එපා කියලා අපි කියන්නේ. මේ පැත්ත බෑ, මේ බෑ. මෙහෙ බෑ, ඒව බෑ, මේව බෑ. මගේ කොටස මම මසුරුකම කියන එක හොඳට අපි දන්නවා නේද? ඒක දැනিলা ඇති. ඉතින් මිනිස්සු බොහෝ මසුරුකමෙන් තමයි තමන්ගේ දේවල් වෙන් කරගෙන, නේද? කොටසක් වෙන් කරගෙන මේ ලක්ෂණය අපේ පින්වත් මේ මිනිසුන්ට විතරක් නෙවෙයි තිරිසන් සත්තුන්ටත් තියෙනවද නැද්ද? හරියට තියෙනවද නැද්ද? අපි කියන්නේ බල්ලා පිටුරු කන්නේත් නැහැ කන ගොඩාක් දෙන්නෙත් නැහැ කියන. ඒ තමයි අල්ලගෙන තියෙන්නේ. ඒ වගේ තමයි. ඉතින් ඒ වගේ තමන්ගේ කොටස තමන් වෙන් කරගත්ත මොන හරි දෙයක් තියෙනවා නම් අනිත් අයට අත තියන්නවත් දෙන්නේ නැතුව ඒ කෙරෙහිම දැඩි ඇඟීම් උපදවාගෙන මසුරුකමින් යුක්තව කටයුතු කරන අය නිවන් දකීද? මසුරු මල බැහැර කරේ නැත්නම් නිවන් දකීද? නෑ නිවන් දකින්නේ නෑ දුකෙන් නිදහස් වෙන්නේ නෑ. එහෙනම් අන් අය මේ සියල්ල මසුරුකමෙන් අල්ලාගෙන වාසය කරද්දී මන් මෙහෙම කරන්නේ නෑ. අන් අය මේ සියල්ල සියලු දේ අල්ලාගෙන මසුරුකමෙන් වාසය කරාට මම නම් එහෙම කරන්නේ නෑ මම නම් එහෙම කරන්නේ නෑ මම නම් එහෙම කරන්නේ නෑ කියලා ඒකට ඉඩ දෙන්නේ නැතුව. ඒතර මසුරුකමක් ඇති වුණොත් ඇති වුණා. දැන් මොකද කරන්න ඕන? ආයෙ එන්න දෙන්නේ නෑ කියලා හිතනවා. ආයෙ එන්න දෙන්නේ නෑ කියලා හිතනවා. ආයෙ සරයක් එනවා. ආයෙ එන්න දෙන්නේ නෑ කියලා හිතනවා. එහෙම එහෙම කරද්දී මසුරුකම ඇති වෙන වාර ගන්න ටික ටික අඩු වෙලා ගිහිල්ලා තමන්ගේ හිත සුපත්භාවයට ඒ මසුරුකමෙන් බැහැර වෙලා කටයුතු කරන්න පුළුවන් ශක්තියක් අපේ තුල ඇති වෙන ස්වභාවය තියෙනවා මේක මේ විදිහට කටයුතු කරන එක ධානයක් උපදවාගෙන වාසය කරනවාට වඩා වටින බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. හරිද? මේ සූත්‍රයේ අපිට පැහැදිලි වුණා ඔයිට කලින් අපි ධානය ගැන කතා කරා. නේද? මේ ධාන සල්ලේක නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා. සල්ලේක නොවන බව. ධ්‍යාන කියනවා මොනවද? ditta dhamma sukha viharanaya සඳහායි. ditta dhamma sukha viharanaya සඳහායි. ඒ කියන්නේ මේ ජීවිතයේදී සැප විඳීම සඳහායි. එතකොට ධ්‍යානයක් මා වර්ධනය කරනවට වැඩිය තමන් මේ බලන්න මේ මේ මසුරුකම නැතුව ජීවත් වෙන එක පුරුදු පුහුණු කරන්න හිතට මං අහන මේ අත්තන්ගේ ජීවිතේ ගෙවන හැම වෙලේම සිහියෙන් ඉන්න ඕනද නැද්ද ආ එහෙනම් හැම වෙලේම හිත පුහුණු කරන වැඩ පිළිවෙලක් මේක මේක අදිස්ථාන කරගෙන හිටියොත් හැම වෙලේම ජීවිතේ ගෙවන හැම වෙලේම Tamanට ඒක පුරුදු කරන්න ඕනේ. එතකොට හැම නිමේෂයකම සිහිය නුවණ වීර්ය ඉවසීම අදිස්ථාන ඒවා වර්ධනය වෙනවා. හොඳයි. ඊළඟ කාරණාව තමයි හට. හරිද? පරේ සටහා භවිස්සති මයා මෙත්ත අසටා භවිස්සාමීති අනිත්‍යය හට කියන්නේ ලාභ සත්කාර හේතුවෙන් ලාභ සත්කාර ඇති කර ගැනීමේ හේතුවෙන් නැති ಗುಣ උකහා දක්වන ගතිය. හරිද? අපි කියන්නේ නැති ಗುಣ තියෙන ලෙස කපටි කපටිකම කියන්නේ සට කපට කියලා කියන්නේ. නේද? අන්න ඒ තමයි එක එක එක එක ලාභ ලබා ගැනීම අපේක්ෂාවෙන් නැති ಗುಣ පෙන්වන ගතියට කියනවා සත කියලා. ඉතින් බොහෝ දෙනෙක් මේ දේශපාලනේ නම් එහෙමයි නෑ නේද? නේද මොනවාද ලාභ? ඡන්ද ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් අපේ බලන්න ඕනේ සාන්ත දාන්ත තීන්ත කූරු. නේද? ඉතින් අන්න ඒ විදිහට මිනිස්සු හරි කපටික මේ කාර්යාලවල බලන්නකො නේද Tamanට උසස් වීම ආදී ලබාගන්න අපි දකිනවා මේවා නේද ඕන තරම් දකිනවා මෙයා හරි සට කපට විදිහට යතන ගමේ ඉන්න මෙයා හරි කපටි එක එක්කෙනාට එක එක ඒවා කියලා ඒක හරි කැත විදියට ජීවත් වෙනවා දකින්නවද නැද්ද දැක්කම හුඟාවක් වෙලාවට අපිට බහා කලකිරීම ඇති වෙනවා එන්නේ කලකිරීම ඇති කර ගැනීම නෙවෙයි ඒ තැන්වලදී කරන්නේ ධර්මානුකූලව බුදුජාන විශ්ව දේශනා කරපු විදිහට ඒ අය කපටි විදිහට ජීවත් ජීවත් වෙනවා ඒකත් ඒ කපටිකම භාවිතා කරගෙන කටයුතු කරනවා මම කවදාකවත් එහෙම කරන්නේ නෑ මම කවදාකවත් කපටිකමින් කටයුතු කරන්නේ නෑ කියලා තමන්ගේ පැත්තෙන් දැඩි අදිස්ථානයකින් කපටිකම් කරන්න ආවොත් හිත ඉඩ දෙන්නේ නැතුව ඉඩ දෙන්නේ නැතුව කටයුතු කරන්න ඕනේ. ඊළඟට තමයි මායාවි. හරිද? මායා ස්වභාවය කියලා කියන්නේ පින්වත්නි ඒ තමයි මායා ස්වභාවය කියන්නේ පව්කම් කරලා හංගන ගතිය. පව්කම් කරලා හංගන ගතිය. ඒකට කියනවා මායාකාරී ස්වභාවය කියලා. හරි මායාවී කියලා කියනවා. බොහෝ දිනේ තමන් පව් කරලා හොරට නේද? ඒ පව් හංගගෙන ජීවත් වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට ඇයි මේකෙන් අයින් වෙන්න ඕනේ? මම පාපයක් කරා නම් ආය අනුන්ගෙන් හංගන්න ඕනේ නැහැ ගැලින්ම කිව්වා. මගේ අතින් මේ වගේ වැරද්දක් වුණා. ඒ කියන එකේ තියෙන ලාභය මොකද්ද? හොරට පව් කරන අයගේ පව් දිගින් දිගට කෙරෙනවා. හැබැයි පව් එළියට දාන වැරද්ද වැරද්ද විදියට එළියට දාන ඇත්තන්ට එයාට ඒක හික්මෙන්ට තියෙන අවස්ථාව වැඩි. නේද? එතන පව් සංගවන්නේ නැතුව පව් හඟවන්නේ නැතුව මම ජීවත් වෙනවා. හරිද? ඒ කියන්නේ මම කෙලින් කතා කරලා ඇත්තට මුණ දීලා ජීවත් වෙනවා කියලා තමන් අන් අය මේ විදිහට කරාට මම එහෙම කරන්නේ නැහැ කියලා හිතෙන්න ඕනේ. හැම වෙලේම අන් අය එහෙම කරාට මම මේ විදිහට කරන්නේ නැහැ කියලා. ඊළඟට පින්වත්නි තද්දා තද්දා කියන්නේ මේ තියෙන අර මේ තද ගතිය. මම කියන්නේ හැමදාම ගල්ගෙඩි වගේ කියලා. ගල්ගෙඩිත් එක්ක ජීවත් වෙන එක ලේසිද? ගල්ගෙඩිත් එක්ක ජීවත් වෙනකොට හැමතැනම ඇලෙනවා ඒවා. එතකොට සිදෙනවා. එද අපේ නිවෙස් වලත් හරියට ගල් ගෙඩි ඉන්නවා වෙලාවට. කිව්වොත් කිව්වම ආය නෙවෙයි, ඔහොම නෙවෙයි මොනවා කරත් කවුරුකවත් නෑ මම මේක කරනවා කිව්වොත් එහෙම පුදුම තද ගති තියෙන්නේ සමහර අත්තන්ගේ මහා. නේද? එපා වෙන ගතිය. සෞම්‍ය නෑ, මුරුදු නෑ. නේද? අන්න ඒ වගේ තද කැපෙන වගේ අය එයාලත් එක්ක ජීවත් වෙන්න ගන්න. ඉතින් ඒ වගේ මට දැනিলা තියෙන හොඳට මේ තද ගති තියාගෙන කියන කියන එකම කරන්න ඕනේ කියලා සෞම්‍ය නැතුව අන් අයව තලා පෙලා පෙරලගෙන කටයුතු කරන තද ගතියෙන් යුක්ත අය මේ සමාජයේ දකිනවා. එතකොට ඉතින් හුඟක් වෙලාවට මමත් තද ගති පෙන්වන එක තමයි හුඟක් <laughs> වෙලාවට වෙන්නේ. ආන් එහෙම නැතුව එහෙම නැතුව දැඩි වීරයකින් දැඩි සිහියකින් මම මුර්ධ ගතිගුණ ඇති කරගෙන කටයුතු කරනවාය කියලා අපි හික්මෙන්න ඕනේ. හරිද? ඒ තද ගතියට මම යන්නේ නෑ. මම හැම වෙලේම හැම වෙලේම මුර්ධ ස්වභාවයෙන් ඉන්නවා. හැම වෙලේම මුර්ධ ස්වභාවයෙන් ඉන්නවා කියලා තද ගතියට යන්නේ නැතුව කටයුතු කරගන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. හැම වෙලේම ඒ ඒ ගැන අදිස්ථානයෙන් බැරි වෙලාවකත් ඒ වගේ තද ගති ගුණ Tamange ළඟින් නැగిලා આવොත් ආයතරයක් ඉක්මනවා. ආයතරයක් ඉක්මන මම මෙතෙන්දී කොහොම දැඩි වුණා මේ වගේ වෙන්නේ නැහැ මේ වගේ Tamange මතය තුල තදින් ඉන්නේ නැහැ කියලා. ඊළඟට අතිමානී භවිස්සති. හරිද? යම්කිසි කෙනෙක් නිහතමානී අනිත් අය අතිමානීව වාසය කරද්දී මම අනතිමානීව වාසය කරනවා. බොහෝ දෙනා පින්නත් මේ ලෝකේ මාන්නකාරයි. හරියට හරියට ලොකු කම්. නේද? දැකලා තියෙනව නේද? හ්ම් සිල් වැඩතරහනේත් ලොකු කම්. බණ කියනකොටත් ලොකු කම්. කෙනෙකුට කතා කරනකොටත් ලොකු කම්. වැඩ කරද්දිත් ලොකු කම්. නේද? යන්නේ ඉන්නේ කන්නේ බොන්නේ නාන්නේ ඇවිදින්නේ පවා ලොකු කමේ යුක්තව. ඉතින් ඒ අතිමාන්නයෙන් යුක්තව කටයුතු කරන අය අපි දකිනවා. දැක්කහම අපිට තේරෙන්න ඕනේ දකින්නකොටම තේරෙන්නේ මේ තමයි කෙලෙස් ළඟ. මේ තමයි කෙලෙස් ගොඩ. හරි මේ මාන්නයෙන් මේ එහාට මෙහාට ඇවිදින්නේ මොනව ඔළුවේ තියාගෙනද? හ්ම්. මැරෙන්නේ නැහැ වගේ එහාට මෙහාට යන්නේ. ආන් එහෙම निराවුල්ව එයා දිහා දකින්න ඕන. දැකලා මොකද කරන්න ඕන? අනේ එයාලා නම් මාන්නෙන් යුක්ත කටයුතු කරනවා මම මේ මාන්නය මට රිදෙනවනේ. එහෙනම් මම මාන්නය පැත්තකටම දාලා කටයුතු කරනවා. මම මාන්නෙන් අයින් වෙලාම කටයුතු කරනවා. අයින් වෙලාම කටයුතු කරනවා කියලා තමන්ගේ අතුලාන්තේ දැඩි අනිස්ථානයක් ගන්න. ඒතර මාන්නයක් ඇති වුණොත් ආය ආය කරන්නේ ආය ආය කරන්නේ කියලා ඒක යට කරගෙන යට කරගෙන යට කරගෙන කටයුතු කරනවා. හරිද? අන්න ඒකට කියනවා අතිමානී භවිස්සති මයාමෙත්ත අනතිමානී භවිස්සාමීති කියලා. ඉතින් අද දවසේ අපි කතා කරා කාරණා 33 වෙනි කාරණාව දක්වා. හරිද? එතකොට අපිට තව කාරණා 11ක් සාකච්ඡා කරන්න තියෙනවා. ඒක සාකච්ඡා කරාට පස්සේ අපි ඉතිරි පරයය ධර්ම මොනවද කියලා කෙටියෙන්ම කතා කරලා ඉවර කරගන්න පුළුවන්. ඉතින් මේ ටික මතක තියාගන්න අපි නැවත නැවත මේ අත්තන්ට මතක් කරන්නම් මොනවද මේ කාරණා ටික කියලා පෙළගස්සලා. හොඳයි. එහෙනම් අද දවසේත් අපි මේ ධර්ම දේශනාව සඳහා පෙළ ගැහිලා කටයුතු කරද්දී මේ නිවසේ ඉන්න අයට විශේෂයෙන් නිවසේ ඉන්න අයට ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාවක් ලැබුණ මේ මැදිරියේ කටයුතු කරන මේ පින්වන්ත පිරිසින්දයි ඒ අය තමන්ගේ බාහුව බලය යොදලා හරියම්ම කරගත්ත ධනෙ ආදාන් කරලා ධර්ම දානයක් විදිහට මේක ඔබ හැමදෙනාගේම නිවසට අරගෙන ආවා.